ඉති සාදු සාදු සාදු පින්නතුනි අද පින්නතුලාට ධර්ම දේශනාව තුළින් අපි කියලා දෙන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමට හේතු වන වටිනා කාරණා හතරක්. පින්නතුලා දන්නවා ලෝකෝත්තර ඉලක්කය. ඒ වගේම අපේ ලෞකික ජීවිතත් සාර්ථක කර ගන්නට අවශ්‍යම කරන දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව තිබුණොත් තමයි උඩටම අපට යන්න පුළුවන්කම ලැබෙන්නේ ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තෙන්ම උඩටම යන්න අවශ්‍ය නම් අවශ්‍ය කරන මූලිකම දේ තමයි ප්‍රඥාව. දැන් බලන්න ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ ප්‍රඥාව නිසා. ලෞකික පැත්තෙන් කෙනෙක් ඉහළටම යන්නේ ශක්ති රාජ්‍ය සම්පත්තිය පවා ලබන්නේ ප්‍රඥාව නිසා. එහෙමනම් මනුස්සයන්ට මේ ප්‍රඥාව තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තාරෝමේ වික්කවේ ධම්මා පඤ්ඤා උද්‍යා සංවත්තන්ති. මහණෙනි මගේ දරුවනේ නුවණ දිනවීමට හේතුව කාරණා හතරක් තියෙනවා. කතමේ චත්තාරෝ මොනවද මේ කාරණා හතර? සත්පුරුෂ සංසයෝ, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධම්ම ශ්‍රවණං බණ ඇසීම, යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම්ම ප්‍රතිපatti ධර්මානුකූලව ජීවත් වීම. හිමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා පඤ්ඤා උද්‍යා සංවත්තන්ති. මහණෙනි මෙන්න මේ කාරණා හතර නුවණ දිනුවෙන්න උපකාර වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. පින්නතුනේ එළි විවිධාකාරයි. පහන් එළිය, සඳ එළිය, හිරු එළිය ආදී වශයෙන් මේ සෑම ආලෝකයකින්ම ප්‍රයෝජන ගන්නට ඇස තිබෙන්නට ඕන. දැන් බලන්න නැත්තම් හිරු දහසක් සඳ දහසක් පෑවුවත් එයින් වැඩක් නැහැ. අන්න ඒ වගේ තමයි තථාගත ශ්‍රී සද්ධර්මයක් අතිශයින්ම දීප්තිමත් ආලෝකයක්. මේ ධර්මාලෝකයෙන් ප්‍රයෝජන ගන්නට නුවණ නැමැති ඇස තිබෙන්න ඕන. හැබැයි ඉතින් මේ පුහුදුන් ලෝකයා අතර නුවණ තියන අය ඊටාම දුර්ලභ බව අන්ධ භූතෝ අයං ලෝකෝ කියන දේශනාවෙන් පැහැදිලි වෙනවා. ඒ කොහොම වුණත් මේ නුවණ හේවත් ප්‍රඥාව ඇති කරගන්න හේතු වන කාරණා හතරකුයි දැන් අපි කියලා දෙන්නේ. ඒ නිසා මේක සෝතාපට්ටි අංග හැටියටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ කියන්නේ සෝහාන් වෙනවා නම් මේ කාරණා හතර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන. එහෙනම් පළවෙනි කාරණය මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. වෙනතුල මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන ගොඩාක් කරුණු අහලා තියෙන්න පුළුවන්. මොකද සෑම ස්වාමීන් වහන්සේ නමක්ම මේ කල්යාණ මිත්‍රයා ගැන විශේෂයෙන් කියලා දෙනවා. පින්නතුනේ මේ මාර්ගඵල ලබන්ට ඒ වගේම මේ ධර්මයේ තුලින් යථාර්ථයට යන්ට තීරණාත්මකම සාධකයක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව අපට මේ ගමන යන්න පුළුවන්කම නැහැ. දැන් බලන්න ආනන්ද මාහිමියන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ මතක් කළානේ ස්වාමීනි විවේකීව මට ඉන්නකොට හිතුණා මේ ශාසනයෙන් භාගයක්ම අදක්ම රඳාපවතින්නේ කල්යාණ මිත්‍රයානිසා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද හිම කියන්න එපා. මේ ශාසනයෙන් අදක් නෙවෙයි, භාගයක් නෙවෙයි මුළු සම්මා සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. බලන්න පින්නතුනේ මේ කාරණේම පැහැදිලි වෙනවා මේ කල්යාණ මිත්‍රයාගේ තියෙන වටිනාකම. එහෙමනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය වටිනවා කියන එක දැන් කාටත් පැහැදිලි. කොහොමද අපි මේ කල්යාණ මිත්‍රය හඳුනගන්නේ? මේ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පාරේ යනකොට කරටස් ලාගෙන යන කෙනාද? නෑ. පාරේ යනකොට අතින් අල්ලගෙන යන කෙනාද මේ කල්යාණ මිත්‍රයා කියන්නේ. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය අසත්පුරුෂයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එහෙනම් අසත්පුරුෂ වදුකා කියන සූත්‍රය හොඳට දැනගත්තොත් කල්යාණ මිත්‍රයා හොයාගන්න මෙන්ම අසත්පුරුෂයා හොයාගන්න මෙන්ම අපට දැනගන්න පුළුවන්. බොහෝම සරලව. බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි අසත්පුරුෂයාගේ ලක්ෂණ තමයි අසත්පුරුෂයා නිතරම අනුන්ගේ අගුණ කියනවා. ඔන්න දැන් පින්නතරට තේරුම් ගන්න පුළුවන් අපි මේ සමාජයේ ජීවත් වෙනකොට කවුද සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කියලා. අසත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය මොකද්ද? කට ඇරියොත් පින්නතුනේ කාගේ හරි දෝෂයක් තමයි කියන්නේ. එහෙම මිනිස්සු නැද්ද මේ සමාධි ඉන්නවා. කොහේ ගියත් කාගේ හරි දෝෂක් තමයි කතා කරන්නේ. ඒ අසත්පුරුෂයාගේ හැටි. යාන්තම් කවුරු හරි ඇහුවොත් අහවල් කෙනා ටිකක් වැරදි කරන කෙනෙක් නේද කියලා එයාට ඊට වඩා දෙයක් නැහැ. උඩ පැන පැන අනුන් වැරදි කියනවා. ඒකට හරි ආසයි හරි කැමති. අනුන්ගේ වැරදි කතා කරන්නේ. ඊළඟට පින්නතුනේ මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කිසිම දවසක කෙනෙකුගේ ගුණයක් කතා කරන්නේ කිසිම අවස්ථාවක කෙනෙකුගේ ගුණයක් නම් අසත්පුරුෂයා කතා කරන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් යාන්තමට හරි අහවල් කෙනා හරි හොඳ කෙනෙක් නේද කියලා එතකොට එයා මොකද කියන්නේ? ඉතින් අපි දන්නේ නැහැනේ. අපි ඇසුරු කරලා නැහැනේ. එකපාරම පිළිගන්න බෑ. මොනගොල්ලෝ මොන වගේද කියලා. ඒ ගුණේ වහන්න තමයි යා කතා කරන්නේ. ඔන්න අසත්පුරුෂයාගේ ලක්ෂණ. සත්පුරුෂයාගේ ලක්ෂණ එහෙම නෙවෙයි. සත්පුරුෂයා කිසියම් දවසක අනුන්ගේ අගුණ කතා කරන්නේ කවුරු හරි අහුවොත් එහෙම අහවල් කෙනා මෙන්න මේ වැරදි කෙනෙක් නේද කියලා එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන්නේ කොහොමද? කොහොම තමයි පුහුදුන් ගතිය. එයාගේ වැරද තිබ්බට තව ගොඩාක් ಗುಣ තියෙනවා. ඉතින් අපි හදාගන්න බලමු. අන්න ඒ විදිහට මේ වැරදි කතා කරන්න කැමති නෑ. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි නිතරම අනුන්ගේ ගුණ කියනවා. අහවල් කෙනා මේ මොඳ කෙනෙක්, නියතමානී කෙනෙක්, දන් දෙන කෙනෙක්, සිල් රකින්න කෙනෙක්, ප්‍රවි ගුණ කතා කරන්නේ. කවුරු හරි ඇහුවොත් එහෙම යාගේ ගුණයක් පිළිබඳව සවිස්තරාත්මකව ගුණ හොඳට නොසඟවා මේ ගුණ කියනවා. ඒ තමයි සත්පුරුෂයාගේ ලක්ෂණ. දැන් පින්නතුලට මේ සරල දෙයින් හොඳට තේරුම් ගන්න පුළුවන් කවුද සත්පුරුෂයා කවුද සත්පුරුෂයා? සත්පුරුෂයාගේ ස්වභාවය තමයි කයින් වචනයෙන් සිතින් එයා වැරදි කරන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කයින් වචනයෙන් සිතින් නිතරම වැරදි කරනවා. එහෙමනම් පින්නතුනි නිවන් අවබෝධ කරගන්න ඕන නම් ලෞකික දේනුණක් ඇති කරගන්න ඕන නම් අංක එකට හොඳ කල්යාණ මිත්‍රෙක් අපි හොයාගන්න ඕන. දැන් බලන්න කල්යාණ මිත්‍රයා නිසානේ අපිට මේ බණහන් ලැබුණේ නේද? දැන් අසත්පුරුෂෝ ටිකක් එකතු වුණා නම් අද මේ විදිහට බණහන් දෙයිද? එහෙම නැහැ. අනේ ඔය පිස්සු වැඩ ඕන නැහැ. එහෙම තමයි අසත්පුරුෂයා කියන්නේ. දැන් තියෙන දෙයක් කාලා බිලා ඔහි ප්‍රමාද වෙවි ඉන්න අසත්පුරුෂයාගේ හැටි. දැන් මේ එක සත්පුරුෂ ආශ්‍රයක් නිසා තමයි අද මේ පිරිසම බණහන් ආවේ. බලන්න සත්පුරුෂයා නිසා බණහන් ලැබෙනවා. බණහනකොට මොකද වෙන්නේ? බණහනකොට මොකද වෙන්නේ? සද්ධාව දිනු වෙනවා. සද්ධාව කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිබඳව ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකයි සද්ධාව කියන්නේ. එතකොට බලන්න බණහනකොට සද්ධාව දිනු වෙනවා. සද්ධාව දිනු වෙනකොට මොකද වෙන්නේ? සද්ධාව දිනු වෙනකොට පින්නතුනේ නුවණින් විමසන්න පුරුදු වෙනවා. ඇත්ත නේනම් මේ කියන දේවල් කියලා තමන් මුදවට නුවණින් විමසන්න පුරුදු වෙනවා. නුවණින් විමසනකොට මොකද වෙන්නේ? සති සම්පජන්‍ය වැඩෙනවා. සිහියත් වැඩෙනවා, නුවණත් වැඩෙනවා. නිවන් දකින්න අත්‍යවශ්‍ය දෙකක් තමයි මේ සිහි නුවණ කියන දෙක. අපි භාවනා කරනවා කියලා කරන්නේ මේ සිහිය දිනු කරන එක. ඊළඟට පිළිතුරේ සති සම්පජන්‍ය වැඩෙනකොට මොකද වෙන්නේ? සති සම්පජන්‍ය වැඩෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා කියලා කියන්නේ ඇස සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය සංවර වෙනවා, දිව සංවර වෙනවා, කය සංවර වෙනවා, හිත සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට කයෙන් වචනෙන් සිතින් වැරදි කරන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනවා. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කරනකොට මොකද වෙන්නේ? සතර සතිපට්ඨාන වැඩෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේවා වැටෙනවා. සතර සතිපට්ඨාන වැඩිනකොට මොකද වෙන්නේ? සතර සතිපට්ඨාන වැඩිනකොට පින්නතුනේ බොජ්ජංග ධර්ම වැඩිනවා. බොජ්ජංග ධර්ම වැඩුණා කියලා කියන්නේ විද්‍යා විමුක්ති කියන ඒ අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එතකොට බලන්න මේකේ මුල මොකක්ද? කල්යාණ මිත්‍රයා නැත්තම් අහන්න ලැබෙන බණකුත් නැහැ. බණක් අහන්න නැත්තම් වැඩෙන ශ්‍රද්ධාවකුත් නැහැ. ශ්‍රද්ධාවක් නැත්නම් නුවණින් විමසීමකුත් නැහැ. නුවණින් විමසීමක් නැත්නම් සති සම්පජන්‍ය වැඩෙන්නේ නැහැ. සති සම්පජන්‍ය නැත්නම් අවබෝධ කරගන්නවා. එතනින් එහාට මහා ශ්‍රාවක අග්ග ශ්‍රාවක සියලු ශ්‍රාවකයන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද? අනුන්ගේ අහලමයි. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට ධර්මය අවබෝධ කෙරෙන්නේ කොහොමද? බණ කියලාමයි. ඒකයි මේ බණ කියනවා කියන එක පුංචි පින්කමක් නෙවෙයි. බණ කියනවා කියන එක ආනිසංස පින්තුනේ කල්ප ගාණෙන් කියන්න බැන්නේ ආනිසංස. කල්පයක් දෙකක් තුනක් නෙවෙයි කල්ප කෝටි සත්සහස ගානක් කෙලවරක් නැහැ. එතකොට බලන්න හැම සත්‍යයක්ම බුදුරජාණන් වහන්සේලා පතේ බුදුරජාණන් වහන්සේලා තරුණාහම අනිත් හැම කෙනෙක්ම ධර්මය අවබෝධ කරගන්නේ අනුන්ගේ ඇසීමෙන්. ඒතර සම්මා සම්බුදු පතේ බුදු කියන මේ උතුමන් වහන්සේලා අතීත ධාතිවල ඥාන උද්ද, කුණ උද්ද, තපෝ උද්ද වැඩි යුතුයමන් කරා ගිහිල්ලා ස්වාමීනි කුසල් කුමක්ද අකුසල් කුමක්ද අපිට යහපත පිණිස අපිට බොහෝ කල් පිණිස අපිට හිත වැඩ පිණිස කුමක් පවතිනවාද කියලා ඔය නිතරම ਵਿਚාරමින් බණ ඇසීමේ කුසල බලයෙන් තමයි ඔය අන්තිම ජීවිතයේදී තමන්ගේම ඥාණයෙන් ධර්මය අල්ලගන්නේ එහෙනම් පින්නතුනි බණ අහන්න ඕන. අද මේ පින්නතුල බොහෝම වාසනාවන්තයි. ගුවන් විදුලියෙන් රූප වාහිනියෙන් gedara hitiya බණ කොච්චර ඇහෙනවද නේද? මේක මහා දුර්ලභ කාරණයක්. අපිට ඕනම දෙයක් සුලභව ලැබෙනකොට ඒකේ වටිනාකම අඩුයිනේ. නේද? දැන් බලන්න මේ පුංචි දරුවෙකුට හොඳට සල්ලි තියෙන තැනක දරුවෙකුට කෑම කවා ගන්න හරිය අමාරුයි. කෑම තියෙන තැන්වල දරුවන්ට. නමුත් නැති තැන්වල දරුවා ඇහෙන් ඇහෙන් කනවා. හොය හොයා කනවා. ඒ මොකද ඕනම දෙයක් පින්නතන සුලභ වෙනකොට වටින්නේ. ඒක තමයි ස්වභාවය. ඉතින් කනගාටුවෙන් වුණා කියන්නේ ධර්මයට වුණත් ඒක දැන් වෙලා තියෙනවා. නිතරම බණ ඇහෙනවා ගානක් නැහැ. නමුත් පින්නතුනේ මේ දහම් පදයක් අහන්න ලැබෙනවා කෙනෙක් පුංචි දෙයක් නම් නෙවෙයි. මේක අපේ මහා වාසනාවක්. ඒ නිසා දවසට බණ දෙක තුනක් හරි අහන්න ඕන. එතකොට තමයි අපේ ශ්‍රද්ධාව වැඩෙන්නේ. ශ්‍රද්ධාව නැතුව ඒ කංගලක්වත් මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න බෑ. ශ්‍රද්ධාව නැත්නම් මේක මුකුත් කරගන්න බෑ. ශ්‍රද්ධාව තිබුණොත් තමයි බණ අහන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන්න ඕන. එහෙමනම් ශ්‍රද්ධාව දිනු කරගන්නට අනිවාර්යෙන් බණ අහන්න ඕන. ඒ නිසා පින්නතුල බොහෝම සතුටටපත් වෙන්නේ ඒ උතුම් සී සද්ධර්මය අද අපට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. දැන් බලන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ උන්වහන්සේගේ නම මොකද්ද? උපතිස්ස. ඉතින් මේ තරුණයා එක දිගටම ආත්ම 500ක් මහානදම් පුරලා තියෙනවා. එදා නාලන්දාවේ උන්වහන්සේ උපත ලැබලා බොහොම ලොකු ධනයක් තිබිච්ච කෙනෙක්. තමන්ගේ යාළුවත් එක්ක ගියා නාට්‍යයක් බලන්න. ඒ නාට්‍යයේ නම තමයි ගිරක්ක සමජ්ජ කියන මේ නාට්‍යය. ඉතින් මේක බලන්න ගිහින් දැන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මෙයාට කල්පනා වුණා මොකද්ද මේ කරන්නේ? අපේ මේ ඇහැ රවට්ටන එක නේද අපි මේ කරන්නේ? මොකද්ද මේ කන රවට්ටන එක නේද මේ කරන්නේ? ඉතින් මෙයා මොකද කරේ? ලොකු කලකිරීමක් ඇති වුණා. අනේ විමුක්තිය හොයාගෙන යන්න ඕන කියලා හිතුණා. ඉතින් විමුක්තිය හොයාගෙන යන්න ඕන කියලා හිතිලා මුළු ಭಾರತයේ නැවිද්දන් සත්‍ය සොයාගෙන අපි බුදුන් අපි රහත් කියාගත්ත නොයෙක් දෙනා ළඟට ගියා. නමුත් විමුක්තිය සාක්ෂාත් කරගන්න බැරි වුණා. අන්තිමට පින්නතුනේ මොකද කරේ? රජගහනුවර පැත්තට යනකොට බොහෝම ශාන්ත ශ්‍රමණ රුවක් දැක්කා. ඒ තමයි පස්සග ස්වාමීන් වහන්සේලාගෙන් ලාබාලක ස්වාමීන් වහන්සේ. අස්සජි ස්වාමීන් වහන්සේ. නිරහතන් වහන්සේ දැකලා පහදුණා ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි සංවරයි. ඔබ වහන්සේ දැක්ක ගමම්ම හිතෙන ඔබ වහන්සේ විමුක්තිය කරා ගිය කෙනෙක් කියලා. ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයා කුමන ධර්මයකින් ඔබ වහන්සලා හික්මවන්නේද කියලා ඇහුවා. ඒ ධර්මය මට පොඩ්ඩක් කියලා දෙන්න කිව්වා. පින්නතුනේ එක බණ සදයයි වනාලේ යේ ධම්මා හේතුප්පවා තේසං හේතුදතාගතු ආහ මේ බණ පදේ කියනකොටම උපතිස්ස තරුණයා සෝතාපන්න වුණා. බලන්න බණ ඇසීමේ තියෙන වටිනාකම. පුදුම ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක් ගිහි කාලෙම. නමුත් තනියෙන් අවබෝධ කරගන්න බැරි වුණා. බණ අහන්න ඕන. දැන් බලන්න චණ්ඩාශෝකයන් ධර්මාශෝක කෙනෙක් උනේ කොහොමද? නිග්‍රෝධ කියන ස්වාමීන් වහන්සේගේ එක බණපදයක් ඇසීම. බලන්දේ රජුරුවේ වනාහපු නිසානි පින්නතුනේ 84000ක් ධර්මස්කන්ධේට 84000ක් විහෙර විහාර හැදුවේ නේද? ඊළඟට ඒ දරුවෝ දෙන්න නිසා ලංකාවට කොච්චර සේවයක් වුණාද? තමන්ගේ දරුවෝ දෙන්න සාසනෙට පූජා කළා. ඒ මහින්ද කුමාරයා සංගමිත්තා දියණිය නිසා අපේ මේ රටට මොන තරම් සේවයක් වෙලා තියෙනවද? සමත් සමත්ත බෞද්ධ ලෝකයාටම දෙවියන් සහිත සමත්ත ලෝකයාට මොනතරම් ශ්‍රේයයක් වුණාද මේ හැම දෙයකම මූලික හේතුව මොකක්ද එක බණපදය කිසිම ඒ නිසා අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්නතල බොහෝම සතුටට සත්වෙන්න ඕන දෙනවා නම් දෙන්න තියෙන උතුම්ම දේ තමයි ධර්මය ආමිෂය දුන්නොත් ඉතින් ඒකේ මොහොතේ විතරයි නමුත් මේ ධර්මය ලබා දෙනවා කියලා කියන්නේ පින්නතුනේ මුළු සාංශාරික ජීවිතේම නවත්තන්ට ඒ වගේ මේ ගමන නවත්තන්නට කරන මහෝපකාරයක් තමයි මේ ධර්මය ලබා දීම. එහෙනම් නුවණට දිනුවෙන්ට හේතු වන දෙවෙනි කාරණය තමයි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. ඒ නිසා පින්නතුලට අපි නැවත නැවතත් කියන්නේ පුළුවන් තරම් බණ අහන්න ඕනේ. බණ අහනකොට තමයි අපිට මේ ගමන යන්න හොඳ වටපිටාවක් සකස් වෙන්නේ ඒ වගේම තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ලොකු පැහැදීමක් ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් අපට මේ ගමන යන්න හරි අපහසුයි. ඊළඟට පින්නතුනේ නුවණස ලැබීමට හේතු වන තුන්වෙනි කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ යෝනිසෝ මනසිකාරයේ තරම් වටිනා දෙයක් මගේ මේ බුදුනුවන්ට දැක්කේ නෑ කියලා. ඒ වගේම උන්වහන්සේ වදාරණයක අනෙක් පැත්ත මේ අයෝනිසෝ මනසිකාරයේ තරම් භයානක දේකුත් මම දැක්කේ නෑ කියනවා. එහෙනම් මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම. දැන් මෙහෙම කිව්වට මෙයත් අංග ඔළුවට හරියට ගියේ නෑනේ. දැන් බලන්න මේ සූත්‍රය හොඳට හිතට ගන්න. මේ සූත්‍රේ නම තමයි තාන සූත්‍රය. මේ තාන සූත්‍රය හොඳට හිතට ගත්තාම යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා පුංචි දරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. අත්‍යදික්ඛවේ තානම් අමනාපංකාතුම් පංචකෛරමානම් අනත්තාය සංවත්තති. අත්තිදික්කවේ තානම් අමනාමං කාතුම් පංචකෛරමානං අත්තාය සංවත්තති. අත්තිබික්කවේ තානං මනාපංකාතුන් පංචකෛර මානං අනත්තාය සංවත්තති අත්තිබික්කවේ තානං මනාපංකාතුන් පංචකෛර මානං අත්තාය සංවත්තති එතකොට පිළිතුර මෙතන කරුණු හතරක් කියවෙනවා පළවෙනි එක මොකද්ද මහණෙනි කටයුත්තක් තිබෙනවා වැඩක් තිබෙනවා කරන්න ඒ කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා දෙවෙනි එක මහණෙනි කටයුත්තක් වෙනවා කරන්නට ඒ කරන්න අමාරුයි නමුත් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තුන්වැන්න මහණෙනි කටයුත්තක් වෙනවා කරන්නට ඒ කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනර්ථයට වැටෙනවා. හතරවැන්න කරන්නත් පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න මේක හොඳට අවධානයෙන් අහන්න පළවෙනි කාරණේ මොකද්ද? කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. ඒ මොනවද? ඒ තමයි දැන් සොරකම. සොරකම් කරන්න ලේසිද? අමාරුයි. අරදාර සේවනයේදී ලේසිද? අමාරුයි. තුවාලයක් අහනවා වේලාවට ආස්වාදයක් දෙන්න පුළුවන්. හැබැයි මේක කරන්නත් අමාරුයි. කිරීමෙන් අනර්ථයට නැත්නම් මොකද තින් සොරකම් කරදාර සේවනය කළ දිව්‍ය ලෝක යනවාද? බ්‍රහ්ම ලෝක යනවාද? මනුස්ස ලෝකේ මහා සත සම්පත් ලැබෙනවාද? නෑ. කරන්නත් අමාරුයි. කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි කාරණා. දෙවෙනි එක මොකද්ද? කරන්න අමාරුයි නමුත් කිරීමේ අර්ථයක් සිද්ධ වෙනවා. ඒ තමයි පින්නතුනි දැන් බලන්න යම් කිසි කෙනෙක් අපිට නිතරම කරදර කරනවා. අපිට වත් වෙනවා කියලා අපි කියන්නේ. අපිට හැම වෙලෙම අපේ අපහසුතාවයට ලක් කරනවා. හැබැයි මේවා ඉවසීමෙන් විඳරා ගන්න පුළුවන් නම් එයින් ලැබෙන ප්‍රතිඵල ඉතාම සුන්දරයි. මිහිරි. දැන් බලන්න අපේ සාන්තිවාදී බෝසතාණන් වහන්සේ උන්වහන්සේට අර කලාමුක් කියන මහරජුරු කටුකොල්ලකින් පහර 2000ක් කැලෙව්වා. එයින් සෑහීමකට පත්ව එතුමන් වහන්සේගේ අප්පා කන්නාස ඔක්කොම කැප්පුවා. දැන් හැම උඹගේ සාන්තිය කොහෙද තියෙන්නේ? ඒ වෙලාවෙත් උන්වහන්සේ වදාළේ මගේ සාන්තිය තියෙන්නේ මගේ හිතේ. එතකොට බලන්න පින්නතුනේ දැන් උන්වහන්සේට මේ විදිහට ගහනකොට, කපනකොට, කොටනකොට වේදනාවක් දැනුනේ නැද්ද? දැනුණා. උන්වහන්සේ සියල්ලම අමාරුවෙන් ඉවසුවා. එහෙම ඉවසපු නිසා තමයි උන්වහන්සේට සාන්ති පාරමිතා පුරා ගන්න ලැබුණේ. මෙත්තා පාරමිතා පුරා ගන්න ලැබුණේ. උපේක්ෂා පාරමිතා පුරා ගන්න ලැබුණේ. එදා උන්වහන්සේ කේන්ති ගත්තනම් අද බුදු කෙනෙක් ඉන්නවද? අන්න බලන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙන විදිය. තුන්වෙනි එක මොකද්ද? කරන්න පහසුයි නමුත් කිරීමෙන් අනන්තයට වැටෙනවා. මොනවද කරන්න පහසු? දැන් කෙනෙකුට සල්ලි තියනවා නම් මත් වතුර බෝතලයක් ගෙන්න බොන්න බැරිද? සල්ලි තියනවා නම් කොහොම ලොකු දෙයක් නෙවෙයි. හැබැයි කරන්න පහසුයි කිරීමෙන් අනර්ථය තමයි වැටෙන්නේ. බලන්නේ ජීවිතයෙන් පිරිනව සෞඛ්‍යයෙන් පිරිනවනවා සාමාන්‍ය මම මේ කර්ම විපාකද ඒ ජීවිතයේම සාන්දෘෂ්ටික උපතර පිරිනවනවා. සමාජයෙන් පිරිනවනවා සමාජයෙන් පිළිකුල් කරනවා ගෙදර සාමය සම්පූර්ණ නැති වෙනවා ඒ වගේම ආර්ථික දියුණුව බිඳුවට වැටෙනවා ඊළඟට පින්න තුනේ මෙරිලා ගිහිල්ලත් එහෙමයි අපාය ඉපදිලා අන්තිමට මිනිස්සෙක් වෙලා ඉපදුනක් මොලේ කලඳක් නැහැ. මුතු වෙලා තමයි ඉපදින්න ඕන අය. බලන්න කරන්න පහසුයි නමුත් කිරීමෙන් වැටෙන්නේ අනර්ථයට. හතරවැන්න කරන්න පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් බලන්න මේ පින්තුල්ලා අද මේ ධර්ම දේශනාවක් සංවිධානය කරගත්තා. ශ්‍රද්ධාව තියෙන නිසා ප්‍රඥාව තියෙන නිසා මේක කරන්න ලේසියි. දැන් කවුරුත් මෙතෙන්ට බලෙන් ඇදගෙන ආවේ නෑ නේද? ශ්‍රද්ධාව නිසා බොහෝම සතුටින් මේ ගමන ආවේ. එතකොට බලන්න පින්නතුනේ මේක කරන්න පහසුයි. කිරීමෙන් කවදාවත් අනර්ථයක් වෙනවද? නෑ. අර්ථයක්මයි සිද්ධ වෙන්නේ. අර බලන්න කරන්නත් පහසුයි කිරීමේ අර්ථයක් සිද්ධ වෙනවා. එතකොට දැන් මම මේ காரணා හතර පින්නතුනාට සිහිපත් කළේ මේ காரணා හතර හොඳට හිතට ගත්තොත් යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පිටුතුනේ මහා අමෝතේ නිකන්න දෙයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි මොකක් කරන්න ගියා. මොකක් කියන්න ගියා. මොනවා හිතන්න ගියා. අපි නුවණින් සිහිපත් කරලා වැඩේ කරනවා නම් අන්න ඒක යෝනිසෝ මනසිකාරය. දැන් පිටුතුලට මෙහෙම කිව්වොත් හොඳට තේරෙනවා. දැන් අපි මේ කටින් වචනයක් එළියට දාන්න යනවා. එළියට දාන්න යනකොට ඔහේ හිතන්නේ නැතුව එකපාරම දානවා. ඒකෙන් මහා අනර්ථයක් වෙන්න පුළුවන්. නමුත් අපි වචනයක් පිට කරන්න කලින් හිතුවොත් මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? අර බලන්න මෙහෙය කරනවා. නැත්තම් ඊළඟට හිතන මම මේක සත්‍යයක් වුණත් මේ කියන්න යන දෙයින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? සත්‍ය වුණත් අනර්ථයක් වෙනවනම් වැඩක් නෑ නේද? නැත්තම් කොටින්ම හිතනවා මම මේ කියන්න යන වචනේ කුසල්ද අකුසල්ද? මේක මෙලොව වශයෙන් හොඳයිද පරලොව වශයෙන් හොඳයිද? ඔය විදිහට මෙනෙහි කරලා කියන්නේ තමන් කයින් මොන හරි කරනවා නම් වචනෙන් මොන හරි කියනවා නම් ඔය විදිහට මෙනෙහි කරනවා. මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීම තමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ සෑම වැඩක් කරන්න කලින්ම හිතන දෙපැත්ත මම මේ කරන්න යන වැඩේ හොඳයිද නරකයිද එහෙම මෙනෙහි කරලා නරක දේ බැහැර කරලා හොඳ දේ ලං කරගෙන වැඩ කරනවා නම් කවදාකවත් අපේ අතින් අකුසල් වෙයිද? වෙයිද? වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතෙන් අකුසල් වෙලා තියෙනවා නම් වෙලා තියෙන මොකක් නිසාද? මේ යෝනිසෝමනසිකාරේ නැති නිසා. ඔහේ ආව ඔහේ ලිට දැම්මා. ඔහේ කරන්න එතන ඔහේ කළා දැම්මා. ඒක කිසිම දෙපැත්තක් හිතුවේ නැහැ. අයෝනිසෝමනසිකාරයෙන් වැඩ කරපු නිසා අපිට මේ අකුසල් සිද්ධ වෙලා තියෙන්නේ. කවුරු හරි බැන්න අපිත් බැන්නා. කවුරු හරි ගැහුවා අපිත් ගැහුවා. ඒ ඒවා හිතන්නේ එතකොට බලන්න පින්නතුනේ අයෝනිසෝ මනසකාරය තමයි ඔය. යෝනිසෝ මනසකාරය කියන්නේ අනිත් පැත්ත හැම දේම නුවණින් මෙනෙහි කරලා තමයි මේ දේ කරන්නේ, මේ දේ කියන්නේ, මේ දේ හිතන්නේ. මෙන්න යෝනිසෝ මනසකාරය. එතකොට අපි දැන් මේ කියපු කාරණා දැන් මොකක් හරි කරන්න අමාරු වුණා. ඒකෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ අර යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරනවා. නේද? එහෙම මෙනෙහි කරේ නැත්නම් ඒක දෙපැත්තක් මොකක් තේන්නේ නැහැ. ඒ නිසා පින්තුනි මෙන්න මේ උතුම් යෝනිසෝ මනසකාරය දිනු කරගන්න අපි මහන්සි ගන්න ඕන. මේක හරියම වැදගත් එකක්. දැන් මේ බණ අහලා ගිහිල්ලා නුවණින් මෙනෙහි කරන ඇත්තලිය නම් මේ කියන දේවල් මේවා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න යෝනිසෝ මනසකාරයේ තියන අයට තමයි මේක නැවත මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අයෝනිසෝ මනසකාරයේ තියන අය මොකද්ද මෙනෙහි කරන්නේ? දැන් මේ ආපු ගමන පිළිබඳව නැත්තම් මේ ගමන වෙන කාපු දීපුවා පිළිබඳව ඊළඟට කාගේ හරි ඇඳුමක් පිළිබඳවක් පිළිබඳව ඔන්න අයෝනිසෝ මනසිකාරයේ තියෙන මෙනෙහි කරන්නේ හැබැයි යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා ඕම මෙනෙහි කරන්නේ මේ ධර්ම දේශනාවෙන් සිද්ධ වෙච්ච මේ කාරණා පිළිබඳව නුවණින් කල්පනා කරනවා ඒ නිසා පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ දිනු කර ගන්න ඕනේ ඒ දිනු කර ගැනීම නුවණස ලැබීමට බොහෝම උපකාරයි කියන බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම සෝතාපන්න වෙන්නට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අංගයක් තමයි යෝනිසෝ මනස්කාරය. දැන් බාහිරින් මේ ශ්‍රී සද්ධර්මය ලැබෙනවා. හැබැයි අභ්‍යන්තරික වශයෙන් යෝනිසෝ මනස්කාරය තියෙන්න ඕන. ඒක අවසාන කාරණය තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ඒක ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එක ගැන අපේ බෞද්ධයෝ නිරන්තරයෙන්ම හිතන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ දා පිරිනුවන් මන්ත්‍රකේ වැඩෙන්නගෙන අවුරුදු 45ක් ලෝකේට පිරිසරසලා. එදා කුසිනාරානුවර උපවත්තන කින්සල්වනේ අර පිරිනුවන් ඇඳේ වැඩෙන්නගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසර කරපු අනුශාසනාව අපෙන් සිහියට නගා ගන්න ඕන. උන්වහන්සේ වදාළේ මොකද්ද? යෝපන භික්ඛු ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ විහෙරති. සාමීචි ප්‍රතිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මට යම්කිසි භික්ෂුවක් යම්කිසි භික්ෂුණියක් යම්කිසි උපාසකෙක් යම්කිසි උපාසිකාවක් මට සත්කාර කරනවා මට බුහුමන් කරනවා නම් මට ගරුකාර කරනවා නම් ඒ අය මට කළ යුතු උචක්ම පූජාව තමයි මොකද්ද ප්‍රතිපත්ති පූජාව. ඒතර බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජා කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජා දෙකක් තියෙනවා. එකක් ආමිස පූජාව අනිත් එක ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාව කියන්නේ මොකද්ද? මල් පහන්, ආහාර පාන, ඔය සුවඳ විලවුන්, සුවඳ දුම්, ඊළඟට නොයෙක් නොයෙක් පුදු සත්කාරව තමයි ආමිත පූජා. ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ යම් දෙයක් කරන්න එපා කිව්වා ඒක නොකිරීම ප්‍රතිපත්තියක්. දැන් පංචිල් කඩන්න එපා කිව්වනම් පංචිල් නොකැඩීම ප්‍රතිපත්තියක්. පංචිල් ආරක්ෂා කිරීම ප්‍රතිපත්තියක්. භාවනා කරන්න කියලා උන්වහන්සේ වදාළා නම් භාවනා කිරීම ප්‍රතිපත්තියක්. එතකොට පින්නතුනේ අපි මෙතන විශේෂයෙන්ම හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ආමිසයට වඩා ප්‍රතිපත්තිය. හොඳයි දැන් බලන්න උන්වහන්සේගේ පස්චිම බයික ජීවිතය ගැන හිතලා බලන්න. පස්චිම බයික ජීවිතය කියන්නේ මොකක්ද? අවසාන ජීවිතය. දැන් මේ සාරා සංකේ කල්පලක්ෂයක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ එක ජීවිතයක් ගැන. එතකොට බලන්න උන්වහන්සේට තිබුණා කිඹුල්වත් පුරණේ රාජධානියක්. නේද? යසෝදරාවනෙන් දයාබර බිරිඳක් හිටියා. ඒ වගේම බොහොම රෝමත් බිරිඳක්, ගුණවත් බිරිඳක්. පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා යසෝදරාව යම් කිසි දවසක කල්ප ගානකට කලින් මෝසතාන් වහන්සේට මුණ ගැහුණා නම් එදා ඉඳලා ලෝතුරා බුදු වෙන ජීවිතය දක්වා මේ බිරිඳ කවදාකවත් මේ ස්වාම පුරුෂයාගේ හිත රිද්දලා නැහැ. ඒතර කොහොම බැඳීමක් මෙතන තියෙන්නේ නැද්ද? උන්වහන්සේ රාජධානිය අතහැරියා, එවැනි බිරිඳක් අතහැරියා, එදවස උපන් රහල් කුමාරයා දිහා බලන්නේවත් නැතුව මේ ගමන ගියා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබවැනි මාලිගා අතහැරියා. සතර මහා නිධානය අතහැරියා. සක්විති රජකම අතහැරියා. ඊට පස්සේ ගිහි ගෙදරින් නික්මිනා අවුරුදු 6ක් මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කළා. බෝමුණාරා වැඩ ඉඳගෙන මාරපරාජය කරන උන්වහන්සේ ලෝතුරා බුදු වුණා. එතකොට බලන්න මම මේ මතක් කරන්න හැදුවේ එක ජීවිතයක කරලා තියෙන පරිත්‍යාග බලන්න. එච්චර අපහැරීමක් කරලා අපේ මේ මලක් පහනක් හඳුන් කෝරක් බලාපොරොත්තු වෙයිද? හොඳට බෞද්ධ විතර බලන්න මෙතන මේ සාරවත් අර්ථයක්, ගහම්බීර අර්ථයක් වෙන තැන. එක ජීවිතයක මෙච්චර පරිත්‍යාග කරලා අපෙන් හඳුන් කෝරක් මලක් පහනක් බලාපොරොත්තු වෙයිද? කවදාවත් උන්වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එහෙමනම් දෘෂ්ටියක් ගන්න එපා. එහෙමනම් අද ඉඳලා මම මල් පහන් පූජා කරන්නේ නැහැ කියලා දෘෂ්ටියක් ගන්න නම් එපා. මොකද උන්වහන්සේ ආමිෂය ප්‍රතික්ෂේප කළේ නැහැ. ආමිෂය ප්‍රතික්ෂේප කළේ නැත්තේ අපි කෙරෙහි තියෙන මහා කරුණාව නිසා. එහෙම නැතුව පින්නතුනි මේ මල් වලින්වත් අපි පූජා කරන දාණයෙන්වත් බුදුරජාණන් වහන්සේට වැඩක් තියෙනවද? උන්වහන්සේට වගේ කිසිම වැඩක් නැහැ. උන්වහන්සේව ප්‍රතික්ෂේප නොකළේ ඒවා පූජා කරලා අපි රැස් කරගන්න කුසල් නිසා. පින්නතුල දන්නවා තථාගතයන් වහන්සේට යමක් පූජා කරලා රැස් කරගන්න කුසලයේ මහත්ඵලයි මහානිසංසයි. දක්ෂිනා විභංග සූත්‍රය සඳහන් වෙනවානේ. තථාගතයන් වහන්සේට යමක් පූජා කළාම සංසාරේ නැtei කියන වචනයක්වත් අහන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒ තරම් ආනිසංසයක් තියෙනවා. අන්නේ ආනිසංසයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකලේ. හැබැයි තථාගතයන් වහන්සේ ශ්‍රාවකව පින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රතිපත්තිය. තුන් වහන්සේට දා තිබුණානේ දීපංකර පාදමූලයේම නිවන් දකින්න පින තිබුණා. ඒතර මේ අනාදිමත් සංසාරේ උන්වහන්සේ පාරමී පිරුවේ අපි වෙනුවෙන්මයි. එහෙනම් අපි සසරින් ගලවන්නමයි උන්වහන්සේ පිරිපිරුවේ. එහෙමනම් පින්නතුනේ අනිවාර්යයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච මේ ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්න අපි නිරන්තරයෙන්ම කැපවෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒක ලොකු අපරාධයක්. දැන් බලන්න ප්‍රාථමික වශයෙන් ගත්තොත් මේ ගමනට අත්‍යවශ්‍ය දේ තමයි සීලවන්තකම. නේද? හොඳයි පින්නතුනේ මේ සීලවන්තකම හදා ගැනීම ප්‍රතිපත්තියක්. සීලයක් නැත්නම් එතන සමාධියක් නැහැනේ. ප්‍රඥාවක් නැහැ, විමුක්තියක් නැහැ. එහෙමනම් සීලවන්තකම ගැන කතා කළොත් මෙයන්ට තියෙන ශික්ෂාපද පහයි. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට කොච්චර ශික්ෂාවල් තියෙනවද? කෝටි ගණනක් ශික්ෂාපද තියෙනවා. ප්‍රධාන වශයෙන් ශික්ෂාපද තියෙන 227ක්. ප්‍රධාන ශික්ෂාපද. අනුකුඩා ශික්ෂාපද කෙලවරක් නැහැ. එතකොට මේ අත්තන් මතක තියාගන්න ওই පංචිල් පද පහ වගේ වික්ෂුන් වහන්සේ නිරන්තරයෙන්ම දවස් 15න් 15ට මෙනෙහි කරන්න ඕන ඔය ශික්ෂාපද 227. අනිත්‍යව නෙවෙයි 227. මේ අත්තන්ට බලන්න ශික්ෂාපද පහයි. ඔය ශික්ෂාපද පහවත් රැක ගන්න බැරි නම් මේ ලබු මනුස්ස ජීවිතේ වැඩක් තියනවා. වැඩක් නෑ. පින්නතුනේ එහෙමනම් මේ ශික්ෂාපද පහ රකින්න අවශ්‍ය කරන දෙයක් තමයි අවංකකම. ඒ වගේම හොඳ වීර්යයක් තියෙන්න ඕන. එතකොට අපි දැන් කල්පනා කරන්න ඕනේ මේ ශික්ෂාපද පහ කොහොමද අපි ආරක්ෂා කරන්නේ? මුලින්ම මෙන්න මේ විදිහට හිතන්න. මට මේ ශික්ෂාපද පහෙන් කීයක් ආරක්ෂා කරන්න පුළුවන්ද? තම තමන් තනි තනියෙන් හිතන්න ඕන. සතුන් මරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධ හැසිරීම, බොරු කීම, මත්පැන් කීම. තමන් හිතන මට මේකෙන් පුළුවන් මොනවද? එක එක්කෙනා හිතනට කෙනෙක් අවංකවම දකින මට මේකෙන් තුනක් නම් හොඳට ආරක්ෂා කරන්න පුළුවන්. ඊළඟට මට මත්පැන් බීමයි මුසාවාදයයි බෑ. එහෙනම් අර ශික්ෂාපද තුන හොඳට ආරක්ෂා කරනවා. ටික කාලයක් ආරක්ෂා කළේක මැඩේ කියනවා නේද මම සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධ හැසිරීමක් ගැන හිතන්නේවත් නැහැ. එහෙම මෙනෙහි කරලා ටික කාලයක් යනකොට තමන්ට මෙතන තව ශික්ෂා පදයක් එකතු කරගත්තා නම් හොඳයි කියලා. ඊළඟට පින්නතන හිමීට තමන්ට පුළුවන් ශික්ෂා පදේ ඔන්න මත්තයි බොන්නේ නැහැ කියලා ඒකත් එකතු කරගන්න. ඒක කාලයක් ආරක්ෂා කරන මාස දෙක තුනක් මාස හයක් තුනක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් Tamanට හරියට සතුටුයි අනේ මම මෙච්චර වැඩ කරාට සතෙක් මරන්නේ නැහැ මදුරුවෙක්වත් මම මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ මත්පැන් බොන්නේ මේ වගේ මම මේ වැරදි කරන්නේ නැහැ ඉතින් Tamanට හරිය සතුටුයි ඊට මාදිමේ ප්‍රතිපත්තිය ඊළඟට Taman හිතනවානේ මම මේ බොරු කියන එකම පළකිනවා ඉතින් ඊළඟට ওই ශික්ෂාපද පහ රැකගෙන යනකොට පුදුම සතුටක් දැනෙනවා සීලවන්තව ඉඳලා ලබන සතුට පින්නතුනේ කියා නිම කරන්න බෑ පුදුම සතුටක් ඉතින් මේ සීලේ තියෙන ආනුභාවයක් තමයි තමන් මේ ශික්ෂාපදපා හොඳට රැකගෙන આવොත් ඒක කඩන්න ලේසි නෑ. ඒ සීලේ තියෙන ආනුභාවය දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා බොරු කියන්නෙම නෑ. ඉතින් බොරු කියන්නති කෙනෙකුට කොච්චර සල්ලි දෙන්නම් කිව්වත් එයා බොරු කියන්න කැමති නෑ. කියන්න බෑ. ඒ සීලේ තියෙන ආනුභාවය. ඒ නිසා පින්නතුල්ලා ඔන්න ඔය විදිහට හරි මේ ශික්ෂාපද පහ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. මොකද මේ හැදිච්ච කම නැතුව මේ ශික්ෂණය නැතුව නිවන් යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්තුනේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකව අපෙන් බලාපොරොත්තු වෙච්ච මේ ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්නට පින්වත් හැම දිනාම අදිෂ්ඨාන පිළිටුවා ගන්න ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දා වක්කලී ස්වාමීන් වහන්සේට වදාළේ මොකක්ද? වක්කලී හාමුදුරුවෝ ගිහි කාලෙම ආසකලේ මොකටද? බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා බලහින්. තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මෙයාට හිතුණා මට හැමදාම බලාගෙන ඉන්න පුළුවන් මහාන වුණා. මහාන වුණා. මහාන වෙලක් මොකද කළේ? තථාගතයන් වහන්සේ බණ කියන්නේ කොතනද? සුගන්ධ කුටිය වැඩ ඉන්නවද මේ හැමතැනටම ගිහිල්ලා වක්කලි හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ අන්තිම මොකද්ද වදාදේ? වක්කලි ඔයාට මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. ධර්මය දකිනකොට තථාගතයන් වහන්සේ දකින්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුල්ලා හොඳට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පෝෂිත වෙමින් නිරන්තරයෙන්ම සේ සද්ධර්මයේ ශ්‍රවණය කරමින් එවැගේම හොඳට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණ කළොත් පින්නතුල්ලාට මේ කාරණා හතරට දැසගෙන මේ කාරණා හතර සම්පූර්ණ කළොත් Tamanටම තීරේ අවුරුද්දක් විතර යනකොට මොනතරම් උසස් තැනකද දැන් ඉන්නේ කියලා. ඒ නිසා පින්තර නිකම්ම නිකම් අපේ මුතුන් මිත්තු කළා වගේ. දැන් බලන්න අපේ හත්මුතු පරම්පරාවල අය මොකද්ද කළේ? දරුවෝ හැදුවා, ඉඩම් ගත්තා, ගෙවල් හැදුවා, වැටවල් ගැහුවා, මිනිස්සුත් එක්ක රණ්ඩු වුණා. මොන මොන හරි කරලා මැරිලා ගියා. ඒකම අපිත් කරන්න ඕනේ. එහෙම හිතනවා නම් පිටුතනික මෝඩකමක් මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ අපි මේ ධර්මයෙන් උත්තරීම ඵල නෙලා ගන්න ඕන. දැන් බලන්න අපි මරුණාට පස්සේ බොහොම ටික කාලයක් අපි ජීවත් වෙන්නේ. අවුරුදු දහස් ගාණක් ඉන්නවා. අවුරුදු 500ක් 200ක්වත් අවුරුදු 100කටත් වඩා අඩුයි. අවුරුදු 100ක් කියන්නේ පිළිතුරු මාස 1000ක් විතර නෙමෙයි. ඒක බලන්න මාස 1000ක් කියලා කියන්නේ මාස යන වේගෙ හොයන්න පුළුවන්. දැන් මේ 2016 ලැබුවා මාස 12 ගෙවිලා ගියා. දැන් 2017 දෙවිගෙන යන්නේ. මාස 7ක් වෙරවිගෙන යනවා. එතකොට බලන්න මාස යන වේගය හොයන්න බෑ. මොන සැලසුම් තිබුණත් මාස 700ක් 800ක් තමයි ජීවත් වෙන්නේ. ඒකත් උපරිම ජීවත් වුණා. දවස් වශයෙන් ගත්තොත් දින 30000ක් විතර අපි ජීවත් වෙන්නේ. ඒ වගේ පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ වගේ පුංචි කාලයක් ජීවත් වෙන අපි අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට මේ ධර්මයේ ලැබිච්ච විලාමේ ධර්මයේ සම්බන්ධ කරගන්න ඕන. ඒ නිසා පින්වත් හැම දිනාතම මේ කාරණා හතර සපුරා ගන්නට ලැබේවා. එමගින් තමන්ගේ ඉලක්කය සපුරා ගන්නට තමන්ගේ ජීවිතයට ලොකු පිළිසරණක් හදා ගන්නට මේ පින්වත් හැම දිනාතම මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගනිමු ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති